මටිඝානුසයෝ තිත්ථානුසයෝ විචිකිච්ඡානුසයෝ මානානුසයෝ භවරාගානුසයෝ අවිජ්ජානුසයෝ ඉමේ කෝ භික්ඛවේ සත් අනුසයාති වාසනාවන්ත පින්වත්නි ඒ තමයි අනුසය ධර්ම හත පිළිබඳව සප්ත අනුසය ධම්ම ඒ පිළිබඳව නැවතත් ඒ කරන්න කියලා ඉල්ලීමක් කළා කීප දෙනෙක් නැවත නැවතත් නිසා මා කල්පනා කළා අනුසය අංගුත්තර නිකායේ සත්තක නිපාතේ 11 වෙනි සූත්‍රය වෙන අනුසය සූත්‍රය මුල් කරගෙන අද මේ දේශනාව කරන්න කියලා. මින් 45ක් තරම් කාලයක් පවතන නිසා ඒ හැම කරුණක්ම බොහෝ වේලා සාකච්ඡා කරන්නේ නැහැ. අපි හැකිතරම් කෙටියෙන් මේ කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අනුසය ධම්ම ඒකාංශයේ ධර්මයක් විස්තර කරන්න ගියත් විශාල කාලයක් ගත වෙනවා. නමුත් අපි ඉදිරි කාලෙදී අපිට මේ අද මේ අනුසය ධර්ම හත එක මේ එක එක සාකච්ඡා කරලා ඉදිරි කාල තුරදී අපි ධර්ම දේශනා හතක් විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා මේ අනුසය ධර්ම හත. ඒ නිසා අද ඒක කරන්න ඒ සඳහා මේ පූර්විකාවක් ප්‍රෙලිව් දෙකක් පූර්විකාවක් තමයි අද මේ කරන්නේ. ඉතින් අපි මේ අනුසය ධර්ම ගැන මම කෙටියෙන් කියන්නම් මුලින්ම. මේ වචනෙන් වචන විස්තර කරන්න කලින්. හරියට අපිට තියෙනවා මේ මමත්වය කියලා එකක්. මම කියලා කෙනෙක් ඉන්නවා මමත්වයක් තියෙනවා self hood එකක් තියෙනවා. ඔය මමත්වය කියන එක අනිවචනයකින් කියන දේ තමයි බුදුරජාණන් වහන්සේ මමත්වය කියන එක මායාවක් ඒක සාපේක්ෂ පැවැත්මක් සාපේක්ෂව පවතින දෙයක් කියලා මේ ඔප්පු කරන්න ඕන තමයි බුදුරජාණන් වහන්සේ මම කියන தત્ත්වය ගැන මම කියන தત્ත්වය අරගෙන උන්වහන්සේ පංචස්කන්ධ විභාගයේදී රූප ශරීරය රූපය කියලා වෙන් කරලා ඊට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන කියලා මානසික පැත්ත තම හතරකට වෙන් කළා. සිතයි කයයි කය එක කොටසක් සිත හතර කොටසකට බෙදලා ඒකට කොටස් පහක් වෙනවා. ওই පහට අපි කියනවා පංචස්කන්ධ. ස්කන්ධ කියලා කියන්නේ ඒක ඇඩ්විලට් එකක් කියලා ගොඩක් කියන එකනේ. ගොඩවල් පහකට බෙදලා මාස දේශනා කළා. ඊට හේතුව තමයි මේ අපි දැන් අපි විශ්වාස කරනවානේ ආත්ම තත්වයක් ගැන මමත්වය ගැන මම කියන తත්වය ආත්ම කියන්නේ Taman කියන එකන මම කියන එකනේ. මම කියන తත්වය අපිට ආගම්, ජාති, රටවල්, කුල ප්‍රශ්න ભેදයක් නැතුව අපි ලෞකිකත්වයේ ඉන්න අය විදිහට මම කියන වචනේ ඇහෙනකොටම අපි සදාකාලිකයි අපි ඉස්තරයි මේ ඉස්තරයි කියන හැඟීම අපට එනවනේ කාටත් උත්ජනපට ඒ නිසා නමුත් මේ මම කියන தත්ත්වයේ ගොඩ නැගිලා තියෙන්නේ ගොඩාක් කොටස් එකතු වෙනවා මේක හරියට කියනවා නම් දැන් ලස්සන මාලිගාවක් හදන්න ගියාම මේකේ අත්‍යවාරම දාන්න ඕනේ. පොළව සමතලා කරලා ඊට පස්සේ ගැඹුරට සත්තු ප්‍රමාණය වැඩි ප්‍රමාණයට මේ අත්‍යවාරම යටට වැටෙන්නත් ඕනේ. මේ අදනම වැටෙන්නත් ඕනේ. ඊට පස්සේ බිත්ති ශක්තිමත් වෙන්න ඕනේ අවශ්‍ය සිමෙන්ති ගඩොල් නොඑක් විදිහේ ද්‍රව්‍ය ගොඩාක් දේවල් යකඩ වානේ වගේම නොඑක් දේවල් අවශ්‍ය වෙනවානේ අවසානයේ ඔක්කොම හදලා වෙනාට පස්සේ කපරාලු කරන්න ඊට පස්සේ ඒක ලස්සනට සායම් මේ විත්ති සමයේ අපරාධ උපර ඊට පස්සේ සායම් ගන්න ඕන. පාට කරන්න ඕන. ඊට පස්සේ තව බඩු මුට්ටු කියලා, ෆර්නිචර් බඩු මුට්ටු කියලා, මල් කියලා, ඒ වගේම නොයෙක් විදි වරුමුට ලස්සන කරන්න ඕන. ගොඩ නැගිල ලස්සන උළු කියන්න ඕන. අලංකාර මන්දිරයක් ගොඩ නගනවනේ. දැන් මන්දිරය කියන එක ලස්සන මන්දිරයක් ලස්සන ගෙයක් දිහා බලනකොට අපි බලන්නේ ආ කොච්චර ලස්සන ගෙයක්ද කියලා කිව්වට අපි ඒ ගේ හදලා තියෙන විදිහ ගැන බලන්නේ නෑනේ. ඒක හිතුවොත් මේ අන්යුෂුවල් එහෙම හිතන එක ජරපෙන්නේ නැහැ අපට. මේ අපි දන්නවා ගයක් හදලා තියෙන කොටස් ගොඩක් එකතු වෙලා. අන්න ඒ වගේ තමයි මේ මම කියන తত্ত্বය ඒ නොයේ දේවල් එකතු වෙලා තමයි හැදිලා. කොටස් ගොඩක් එකතු වෙලා හැදිලා තියෙන්නේ. ඒ පහ ඒ හැදිච්ච ප්‍රධාන පහට තමයි කියන්නේ රූප වේදනා අඤ්ඤා සංඛාර විඥාන කියන්නේ ওই පහට. දැන් අපි කොච්චර අපට ඇතැම් විට කොච්චර ධර්මයේ දැනගෙන හිටියත් අපි අපි නිතර කතා බහ කරන ආදරය කරන hina වෙන කෙනෙක් අපිත් එක්ක කතා නොකර හැදියොත් අපි අමනාප වෙන තරහ යන්නේ ඇයි? ඒ අපි හිතන්නේ මම කියන தත්වයට අගෞරවයක් කරනවා. මගේ මම කියන தත්වයට අපහාසයක් කරනවා. මම කියන தත්වයට මම කියන தත්වය නොසලකා හැරිය. අවධානය යොමු කළේ නැහැ, ආදරය කළේ නැහැ කියලා තරහ යනවා, දුක් වෙනවා, අඬනවා, වැළපෙනවා, පොළොවේ හැපෙනවා. ඊට පස්සේ තරහ ගන්නවා, පලි ගහනවා, නොයෙක් දේවල් කරනවා. ඇයි? මේ මම කියන தത്വයට වෙච්ච හානිය ගැන කල්පනා. හැබැයි මේ මම කියන தත්ත්වය අවසානයේ බැලින්නම් මායාවක් නේ. ඒ හැදලා තියෙන කොටස් එකතු වෙලානේ. දැන් ඔබ දන්නවනේ මා ඒ මමත්වයේ තියෙන මේ මායාකාරී தත්ත්වේනේ අර ඔබ දන්නවා මේ සූත්‍රයට දාලා නැහැ. අපි පෙර දේශනාවක සඳහන් කළා මේ හේමා විසවට බුදුහාමුදුරු පුත්‍රයන්න් වහන්සේ පෙන්වන්නේ පින්සාරජතුමාගේ විසවට නේද? ඒ මා කොච්චර ආඩම්බරෙන්ද හිතිය තමන්ගේ රූපය ගැන. රූපමානය අධික විදිහට තිබුණානේ. රූපකාය කියන්නේ ඒ තරම්ම ලස්සන කෙනෙක්. ඉතින් අවසානයේ අර ඒ කතාව දන්නවනේ බුදුහාමුදුරුවෝ. දැන් ළඟට යන්න සිද්ධ වුණා. විහාරයේ පැත්තෙන් ලස්සන සංගීතයක් ඇහුණා. ඒ පැත්තට ඇරලා යනකොට බුදුරජාණන් වහන්සේ ළඟ ලස්සන ඒ පළවෙනි වතාවට විහාරයේ ගියේ මොකද බුදුහාමුදුරුවෝ ශරීරයට අපහාස කරනවා කියන වැරදි මට ඒ කේම. ඒ බුදුහාමුදුරුවෝ කියන කේමාවට සදාලස්සන ගෙහුණු ළමේ ඊට වඩා තරුණ කෙනෙක් සුන්දර ස්වරූපිකාවක් මේ බුදුරජාණන් වහන්සේ පවන් සලසලා හිටියේ. ඒ ඔබ සිද්ධිය දන්නවනේ වෙලා යනින්න සඳහන් කරන්න ඕනේ දන්නවනේ අවසානයේ වෙච්ච සිද්ධිය නේද? අවසානයේ අර බුදුරජාණන් වහන්සේ ඇත්තකාන්තාවක් නේ බුදුරජාණන් වහන්සේගේ ඉරිදිවිද ඥාණයෙන් මව් රූපයක් ඒ පවන් සලසලා හිටියේ. බුදුරජාණන් වහන්සේ රෝමනා වුණා මේ කේමාවට වඩා ලස්සන මේ තරුණ කාන්තාවක් තමයි බුදුහාමරණ පවන් සලන්නේ කියන මුලින්ම පෙන්වන්න ප්‍රවේශය. ඒ ප්‍රවේශයෙන් පස්සේනේ මට වඩා ලස්සන කෙනෙක් ඉන්නවා බුදුහාමුදුරුව අපහාස කරනවා රූපෙට මේ මට වඩා ලස්සන කෙනෙක් ළඟට ගන්නේ නැහනේ කියලා හැම බලාන ඇස පියනවල බලාන ඉන්නකොටනේ ඒ කාන්තාව මහන්සියට විඩාවටපත් වෙනවා ටිකෙන් ටික වියපත් වෙනවා අරුණ වයස පහු කළ මැදි වයසට යනවා කොණ්ඩ කුඩු ගැහෙනවා කොණ්ඩේ සුදු වෙනවා, මූණ රැලි වැටෙනවා, අවසානයේ ඇස් කිලෙනවා, හැම රැලි වැටෙනවා, හිතගෙන ඉන්න බැරි වෙනවා, අවසානයේ අවුරුදු 80 ගණන්ගේ කෙනෙක් බවට පත් වෙනවා, අවසානයේ බුදුරජාණන් වහන්සේ පවන් සලිමේ සිටුවා සෙමර වලිගේ බිම වැටෙනවා, වාහන බිම වැටෙනවා. ඊට පස්සේ හිටපු ගමන් කලන්ත හැදිලා වැටෙනවා. තදින් හුස්මක් අරගෙන මිය යනවා මිය ගියාට පස්සේ ටික වෙලාවකින් ශරීරය ඉදිමිලා නරක් වෙලා යනවා ඊට පස්සේ අවසානයේ දිවිරිලා යනවා මස්ලේ නහර ඇතමෙද ඔක්කොම වියල්ලා කියලා අවසාන ඇටසැකිල්ල ඉතුරු වෙනවා අවසානයේ ඇටසැකිල්ල කෑලි වලට කැඩිලා අවසානයේදී ඒවා ඩස්ට් මේ කුඩු බවටපත් වෙන මුල් ඇටසැකිල්ලම අවසානයේ ගොඩක් ඇවිල්ලා ගහගෙන යනවා. ලස්සනට මොහොතකට කලින් හිටපු ස්වරූපී කාන්තාවගේ මේ මේ දූවිල්ලවත් නැහැ එතන. ඒ කියන්නේ ඇට මේ අස්ති පංජරේ කුඩු වෙලා ඒ ඒ අස්ති වල දූවිල්ලවත් එතන හිටින්නේ නැහැ. ඒකෙන් තමයි කේමාව පැහැදිලා මාර්ගඵල ලැබිලා අවසානයේ පැවිදි වෙලා ප්‍රධාන අග්‍ර ශ්‍රාවිකාවන් දෙනමගෙන් එක නමක් බවට පත් වුණානේ හේමා මහරහත්මයන් වහන්සේ. එතකොට බලන්න ඒ ඒ ඒ එතන ඇති කරපු ඒ සයිකික් සිනේරියෝ එක. ඒ කියන්නේ 이르දි බලය තුළින් බුදුරජාණන් වහන්සේ ඇති කරපු දර්ශනයට. ඒ තුලින් පෙන්වන්නේ කෙටි කාලයක් ඇතුළතදී ලස්සන්ට හිටපු ස්වරූපී කාන්තාවගේ අවසානයේ ශාරීරික වශයෙන්වත් යමක් ඉතුරුනේ නැහැ. ඒ මමත්වයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ කේමාවට උන්වහන්සේ ඉරුදිප ඥානය තුළින් ඉරුදි ප්‍රාත්‍යාරය තුළින් දුන්න අනිවිදේනේ. නමුත් අපට එහෙම දෙන්න හේතුව නැත්තම් කේමාවේ මුළු ජීවිත කාලය ගියත් ඒ ඇති වෙන ඔය ඒජින් process එක බයකට යන වෙදින් තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මේ එතනදී පෙන්වුවේ මමත්වයේ තියෙන නිස්සාරත්වය පිළිබඳ. එහෙම ඉගෙනුවානේ. ඉතින් ඒ උපමාව මතක තියාගෙන අපි දැන් මේ කරුණ ටික කෙලියෙන් බලමු. දැන් මේ සූත්‍රයට අනුව දැන් මේ අනුසේ ධර්ම කියලා කියන්නේ හරියට කියනවා නම් දැන් පංචස්කන්ධය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තමයි මමත්වේ නැමැති මේ ලස්සන මාලිකාව හදලා තියෙන කොටස්. ওই කොටස් පහ එකතු වෙන නිසා තමයි ලස්සන මන්දිරයක් ගොඩනැගිලා තියෙන්නේ. මේ ඊළඟට ඒ වගේ ඊළඟට තමයි දැන් ඔය ඒක මන්දිරයක් නම් ඒ මන්දිරයේ හතරක් තියෙන ලස්සන මේ අපිට මේක ටැම්පිට මාලිගාවක්. ටැම්පිට මාලිගාවක් කියලා කියන්නේ කණු උඩ හදලා තියෙන එක. ඒක ටැම් උඩ තමයි හදලා තියෙන්නේ. මේ අපේ හිතම ලස්සන කැටයන් දාපු ටැම් මේ ටැම්පිට තමයි උඩ හදලා තියෙන්නේ කණු හතක් උඩ. ඒ කණු හත තමයි මේ අනුසය කියලා කියන්නේ. ඒ කණු මේ කියනකම් තමයි මමත්වයේ කියන ඒ ලස්සන සුන්දර මාළිගාව රඳාපවතින්නේ. ඒ කණු බෙල වැටුනොත් එහෙම එතන මාළිගාවක් පවතින්නේ නැහැ ඇත්තටම. එතන සඳහන් කරනවා මේ අනුසේ ධර්ම කියලා කියන්නේ මමත්වයේ පින්වත්නි කොච්චර සූත්‍ර අපි කියෙව්වත් කොච්චර ධර්මයේ ගැන මේ කියෙව්වත් මේ අනුසේ ධර්ම හත ගැන අවබෝධයක් ලැබුණොත් තමයි මේ මමත්වයේ ගැන අපට වඩා පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ. ඊට පස්සේ මීට පෙර අපි අනුසය ගැන ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් දේශන දෙකක් කළා. ඒ ඒව අහපු පින්නතුන් දෙය ගැන නැවත මතක් කරගන්න පුළුවන් නාහු අයට අද දැනගන්න පුළුවන්. ඔබ කොහොමද කියවලා ඇති මේ කෙටි සූත්‍රය පිළිබඳව. දැන් අපි බලමු තේරුම. අනුසය. අනුසය කියලා කියන්නේ මේ ඉංග්‍රීසියෙන් dormant. එහෙම නැත්නම් මේ සංගෙවිලා නිදාගෙන තියෙනවා කියන එක. නිදාගෙන පව නිදාගෙන ඉන්නාක් වගේ පවතින අනුසය කියලා කියන්නේ ඒක ඒක හැදලා තියෙන්නේ මේ නිදාගෙන ඉන්නවා කියන තේරුමෙන්. ඒක ඉංග්‍රීසියෙන් අපි ඒකට කියනවා dormant කියලා. එහෙම නැත්නම් underline. මේ lie down වෙලා තියෙන්නේ. එතකොට ඒ අනුසය කියන්නේ අන්න ඒක. එතකොට දැන් මේ හත අත් වශයෙන්ම ඕවා මේ අපේ సంతානයේ ගැඹුරෙන් තිය సంతානයේ පවතින මේ ප්‍රවණතා හතක්. ගම්භීර මානසික ප්‍රවණතා හතක් තමයි මේ අනුසය කියන්නේ. අපි කියන්නේ මේ uh, underlying tendencies. tendencies හතක්, ප්‍රවණතා හතක්. ඔය ප්‍රවණතා හතෙන් අපි කරන හැම ක්‍රියාවක්ම, අපි සිතන හැම සිතුවිල්ලක්ම මේ අපි කතා කරන හැම වචනයක් එහෙම නැත්නම් අපි දකින හැම හිණයක්ම ඔය අනුසය වලට සම්බන්ධ වෙනවා කොහේද? අනුසය කියන්නේ ගැඹුරෙන් නිදාගෙන ඉන්නවා කියන ඩෝමන් දෙකේ ඕවා එකකට අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා. අපි බලමු දැන් පළමුවෙනි එක. මේ පළවෙනි එක තමයි අපි දැන් ඉස්සර විස්තර කරන්න මුලින් තමයි පළවෙනි අනුසය ධර්මයේ තමයි කාම රාග දෙවන්න පටිඝ තුන්වැන්න දිට්ඨි හතරවැන්න විචිකිච්ඡා පස්වැන්න මාන හයවැන්න භව රාග හත්වැන්න අවිජ්ජා නැවත සඳහන් කරනවා ලියා ගන්න පින්නතුන්ට කාම රාග පටිඝ දික්ඛි විචිකිච්ඡා මාන භව රාග අවිජ්ජා ඔය හතර නැවත සඳහන් කරන ওই හත අඩු වැඩි වශයෙන් අපි සිතන සිතුවිලි වලට අප කතා කරන වචන වලට අපි ශරීරයෙන් කරන ක්‍රියාවන්ට අපි දකින සිහින වලට සම්බන්ධයි. හැම දෙයකටම කොහෙන් හරි සම්බන්ධයි පේන්නේ. එතන ඔය අනුසේ ධර්ම ගැන බුදුරජාණන් වහන්සේ ඔය අනුසේ සූත්‍රයේ පමණක් බොහෝ තැන්වල උන්වහන්සේ දේශනා කරන්න හේතුවක් තියෙනවා. අනුසේ ධර්ම කොච්චර වැදගත් දෙයක් වුණත් අපි තේරුම් ගත යුතු අනුසේ ධර්ම අපට අල්ලා ගන්න බෑ හොයා ගන්න බෑ. ඇයි? වචනෙන් මේක තේරෙන අනුසයනේ. අනුසය කියන්නේ අන්ඩර්ලයින්. නිදාගෙන ඉන්නවා වගේ. ඩෝමන් හිතේ ගැඹුරේ තියෙන ඔයාලා. ඒක හරියට කියනවා නම් දැන් අපි ක්‍රියාත්මක වෙන එක අපි හිතමු අපි රූකඩයක් කියලා. එතකොට රූකඩ නටවන්න ඉන්නවනේ. තවත් උපමාවක් ගන්නවනම් මම කියන්නේ මන්දිර උපමාවටත් වඩා මේ අපි මම මම කියලා කියන්නේ රූකඩයක් නම් ඒ මම මම කියන தত্ত্বය මෙහෙවන්නේ ඔය හතෙන්. මේ අපතිය. එතකොට අපි ඔය මෙහෙවන්නේ අ ධර්ම හත විතින් විතින්. අපි අපිට අපිට නොදැන අපව මෙහෙවනවා මේ ධර්ම හත විතින් අනුසය හත විතින් අපේ සිතේ ගැඹුරෙන් මේ පවතිමින්. ඒතර මුල් එක තමයි කාම රාග. අපි අර වංචනික ධර්ම ගැන කතා කරනකොටත් ඒ වගේම තවත් මේ ධර්ම කර්ම වලදී අපි ඔය මාර්ගඵල ගැන කතා කළා. ඒ තැන්වල කාමරාග සාකච්ඡා කළා. කාමරාග. කාම කියලා කියන්නේ කැමැත්තනේ රාග කියන්නේ ඇලීම. එතන කාමරාග කියලා කියන්නේ ඔය අනුසේ ධර්ම වලින් ප්‍රබලම එකක්. කාමරාගය. ඒ කියන්නේ අපි ඇහෙන් රූප බලන්නේ, කනෙන් ශබ්ද අහන්නේ, නාසයෙන් ගඳ සුවඳ බලන්නේ, දිවෙන් රස බලන්නේ, හමෙන් ස්පර්ශය ලබන්නේ අල්ලා ගැනීම බලාපොරොත්තු වෙන්නේ, ඇලීමේ බලාපොරොත්තු වෙන්නේ. අපි හැමදේම අසකනාසයේ දිව ශරීර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කරේ යොමු කරන්නේ ඒ යටි අරමුණක් තියෙනවා අපි. එතනක් තියෙනවා මේ අන්ඩර්ලයින් මොකක්ද ඒකද කියන්නේ මේ පර්පස් එකක් තියෙනවා. ඒ මොකක්ද අපේ තියෙන මේ පර්පස් එක? අරමුණ. ඒ අරමුණ ඉබේම ආපු අරමුණ නැචරල් පර්පස්. ඒ ආපු අරමුණ තමයි මේ අල්ලගන්න ඇලෙන්න. ඇලීමේ හිතෙන් තමයි බලන්නේ. ඇලීමේ සිතකින් තමයි අහන්නේ. ඇලීමේ සිතකින් තමයි සුවඳ ගඳ සුවඳ බලන්නේ. ඇලීමේ සිතකින් තමයි රස බලන්නේ. ඇලීමේ සිතකින් තමයි ගෑවෙන්නේ යන්නේ. ඔයක තමයි පංචකාමයේ කියන්නේ ඔය කියන්නේ. ඒක ඔය ටික. කාම කියන්නේ කැමැත්ත, ඒ නිසා ඇලීම රාග වෙනවා. එතකොට ඒකේ ගැඹුරු පැත්තකට ගියාම ලිංගිකත්වයක් තව එනවා. එතකොට හැම විටම මමත්වය කියන එක කැළඹෙන්නේ. මම කියන தত্ত্বය කැළඹීම කැළඹීමට පත්වන මුල්ම ප්‍රධානම අංශය ධර්මයේ තමයි පින්වත්නි කාමරාගය. ඒ නිසා දැන් උතන ඒ කාමරාගයේ ප්‍රශ්නයක් වෙන්නේ. අපි රූප බලන්නේ නැහැ, ඇලෙන්නේ නැතුව ඉන්න නම්, ශබ්දහන් ඇලෙන්නේ නැතුව ඉන්න නම්, රස බලන්නේ රසයට ඇදීමක් ඇති නොවෙන්න නම්, මේ ස්පර්ශය ලබන්නේ ඉගෙන කල්පනා කරමින් කාලය ගත කරන නොවේ නම් ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. ප්‍රශ්නේ ඔබ නෙවෙයිනේ. මේ අසකනාතේ දිවස දිව හැම කියන ওই පහ පාවිච්චි කරන්නෙම මේ ස්වභාවයෙන්ම අපිට උරුම වෙච්චි අරමුණ තමයි ඇලීම. ඒ නිසා තමයි අතන කාම රාග කියන්නේ. කාම කිව්වම ඉන්ද්‍රිය පහෙන් ඒ ඔය කැමැති වෙනවා. රාග කියන්නේ ඊට පස්සේ ඇලෙනවා. කාම රාග පහෙන් ඇලෙනවා. ওই ටික තමයි අපිට වෙන්නේ. ඒ නිසාය බුදුහාමර දේශනා කරන දෙත්තේ සම්මත්තං සුතේක සම්මත්තං යනාදී වශයෙන් දැක්ක දේ දැක්ක විදිහටත් අහපු දේ අහපු විදිහටත් අමතක කරලා යන්න පුළුවන් නම් අපිට නිවන ඉක්මන් වෙනවා කියලා. නමුත් ඒක කරන්න බෑ පින්නවත් නේ. දැන් ලේසි වැඩක් නෙමෙයි ඒක. දැන් ඊළඟට දැන් ඔය දැන් සමහර කෙනෙකුට මේ මේ මෑතක මාත් එක්ක තරුණ කෙනෙක් වාද කළා ආදිය කළා මේ ඉතින් මම කියනවා දැන් මම නම් මේ බොහෝ දේවල් මම දැක්කෙන් පස්සේ මට ඕනේ නැහැ කියලා මම එපා කියන එපා වෙනවනේ මට. එපා වුණෙන් පස්සේ නිවනද කියලා ඇහුවා. මම කියන්නේ එපා වුණාම නිවන් දකිනවා නම් අපි කවුරුත් ඉක්මන නිවන් යනවනේ කිව්වා. මම එපා වුණාම නිවන් දැකීම නෙමෙයි. එපා වීම කිව්වෙත් එතන රහස් කළේ මේ මේ මේ non attachment නෙමෙයි. ඉවත් ඔයාම නෙමෙයි. මේ අමන්ද පිළිගන්න බැරි හින්දා එපා වී. ඒ කියන්නේ මේ මහත්තයා මේ බිරිඳත් එක්ක දික්කපාද වෙන්න දාලා නැහැ. ඒ හින්දා පාලයාගෙන් මම එහෙමනම් ඉතින් දික්කපාද වෙන්න වෙනවා. එහෙනම් ඉතින් මිනිමරු අපරාධකාරයොත් මේ රහත් වෙන්න එපා. මම යාන් පැහැදිලි කරලා දුන්නයි මහත්මට non attachment. ඒ කියන්නේ විරාගීත්වය අත්හැරීම සහ එපා වීම කියන දෙකක්. ඕන සිංහලෙන් හරි අමාරුයි වචන තේරුම් කරන්නේ. මට දැන් සංසාරේ පා වෙලා කිව්වා මොකක් පරිවර්තනය කරන්න ඕන හරියට නැත්නම් අහන මනුස්සයා මුලා වෙනවා. මේ එපා වෙනා කියන එකේ තේරුමක් තියෙනවා මේ මට දැන් ඒක ෆ්‍රස්ට්‍රේටින් නැත්නම් ඩිස්කස්ටින්. එපා වෙලා කියන්නේ දැන් ඒ නිසා පේන්චිත් යනවා කියන එක. අප්‍රියයි කියන එක. අප්‍රියයි තරහ යනවා එපා වෙලා පෙන්නන්න බෑ මට කියන තත්යෙන් එපා වෙලා. අනිත් තේරුම තමයි එපා වෙලා කියන විරාගිත් ඒකත්. ආසාවක් නැහැ කියන එක. ඉතින් එයා මේ සිංහල කතා කරන කෙනෙක් මම මේ මහත්මයන් ඇහුව ඔබතුමා එපා වෙලා කියන එකෙන් අදහස් කරන්නේ ඔක තේරුම් දෙකක් කියන්නේ. පස්සේ පැහැදිලි කළා මේ මම දැන් කැමති නෑ බෙදෙන මූණවත් බලන්න. ඊට පස්සේ මට දැන් යාළුවෝගේ මූණ බලන්නත් හිතෙන්නේ නෑ. ජීවිතෙත් නැති කරගන්න හිතන මං කිව්වා එහෙනම් දැන් මට තේරෙන ඔබතුමා එපා වෙනුතින් අදහස් කරේ මොකක්ද? දැන් එතකොට ඇයි එතනදී දැන් මේ මහත්මයාගේ සිද්ධියේදී මෙයා මගෙන් ඇහුවා. එතුමාට පැහැදිලි කරගන්න උවමනා වුණා එතුමා ඉන්නේ ආධ්‍යාත්මික ඇත්තද මොකද මේ දැන් එපා වෙලා ඉඳලා. මම ඔබතුමා ඔය කියන නෙගටිව් එපා වීම නෙමෙයි බුදුහාමුදුර අදහස් කළේ පොසිටිව් එපා. ඒ කියන්නේ නයිස් ක්‍රමේ නැත්තම් අත්හැරීම. ඔබතුමා අත්හැරලා නැහනේ. අත්හැරලා නැහැ. Tamanට ඕන විදිහට පිළිද ඉන්නේ නැති හින්දා තරහ යනවා. Tamanට ඕන විදිහට යාළුවෝ ආශ්‍රය කරන්න බැරි හින්දා තරහ යනවා. එතන තියෙන්නේ නෙගටිව් ඇටැච්මන්ට් එක. ඒ කියන්නේ එතන ඔබතුමාට මේ කියන ප්‍රශ්නේ තමයි Taman කැමති විදියට බිරිඳ සහ වස්තුන් අවනත නොවන හින්දා ඔබට තියෙන තරහවක්. ඒ තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා ඔබ දැන් ජීවත් වෙන්නේ ඔබට දැන් කාමරාගය තිබුණා. ඒ කාමරාගයේ සංතරපණය වෙන මට්ටමට දැන් මේ Tamanගේ සහකාරී ඉන්නේ නැහැ. ඒ නිසා ඊළඟට ඔබතුමාට දැන් වෙලා තියෙන දෙවෙනි කාර්යය මොකද මේ මහත්මයාට උනේ පටිගත. පටික කියලා කියන්නේ මේ දෙවෙනි කාරණේ. කාමරාග කියන්නේ sensual passion. දෙවෙනියට ආවේ පටිගයාව resistance කියන එක. පටිගය කියන්නේ නුරුස්නා බව. resistance කියන එක. උස්සන්නේ නැහැ. දැන් අපට ওই කාමරාගෙත් එක්කම ඊළඟට එන්නේ එහෙම තමයි. තමන්ගේ අවශ්‍ය විදිහට එක්ක තමන්ගේ ශරීරය තමන්ට අවශ්‍ය විදිහට පවතින්නේ නැහැ. පේන්න විදිහ. ඒ විදිහට ශරීරය දැන් නැහැ. හිතන විදිහට නැහැ. දැන් වෙනස්. එහෙම නැත්නම් එක්ක තමන්ගේ ශරීරය හරි එහෙම නැත්නම් තමන්ගේ සිතුවිලි තමන්ට ඕන විදිහට පවතින. එහෙම නැත්නම් තමන්ගේ අස කන නාසය දිව මම කියන ওই ඉන්ද්‍රිය පහෙන් අල්ලා ගන්න වස්තුන් තමන්ට ඕන විදිහට පවතින්නේ නැහැ තමන්ට ඕන විදිහට පේන්නේ නැහැ තමන්ට ඕන විදිහට සතුටගෙන දෙන්නේ නැහැ. එතකොට කාමරාගේ කාමරාගේ මොකද වෙන්නේ? කාමරාගේ ඊට පස්සේ වැටෙනවා අනිත් පැත්තට. එපා වීමට වැටෙනවා. එපා වීම තමයි කියන්නේ පටිඝ කියලා. පටිඝ කියලා කියන්නේ ඒ රෙසිස්ටන්ස් ඒ දෙවනි මේ අනුසේ ධර්මය. මම මේ එකිනෙකට මේ සම්බන්ධ කරගෙන විස්තර කරන්නේ කෙටි කාලයෙන් මේ ඉවර කරන්න ඕනේ. ඊළඟට තුන්වැන්න තමයි තුන්වැනි අනුසේ ධර්මය තමයි දික්ටි. දික්ටි කියලා කියන්නේ වේව් එකක්. ඒ කියන්නේ තමන් මතිමතාන්තර කෙල්බගෙන ඒක ආගමික පැත්තකට වෙන්න පුළුවන්, දේශපාලනික පැත්තකට වෙන්න, නැත්නම් පෞද්ගලික මතය වෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ ඔය ප්‍රඥාවට බාධාවක් තමයි දුෂ්ටි කියන එක. දැන් Taman දැන් ගොඩක් අපට ලෝකෙ වෙන්නේ අපි යම්කිසි විෂය දැනුමක් විෂයානුබද්ධ දැනුමක් ලබා ගත්තෙන් පස්සේ අපි ඒ විෂයට අපි වහල් වෙනවනේ. ඔය දිට්ඨිය වලින් අදහස් කරන්නේ Taman Tamanට Tamanට හොඳයි කියලා හිතිච්ච මතයක් ඇති කරගෙන ඒ මතයට වහල් වෙන එක තමයි දිට්ඨිය අනුසය කියන්නේ. ඊට පස්සේ හැම දෙයක්ම දිහා බලන් යන්නේ ඒ දෘෂ්ටිය මුල් කරගෙන. ඉතින් අනිත් අය ඒකට එකඟ වුණේ නැත්නම් තරහ යනවා. ඔන්න ආපහු එතන පටිගයට ආපහු යනවා. ඒ නිසා ඔය මේ අපේ මනස කියන එක ඔය අනුසේ ධර්ම එකකින් විතර නෙමෙයි ක්‍රියාත්මක සමාහට එකසිත ඔය අනුසේ ධර්ම අතර දුවනවා අපේ සිතුවිලි. දුවනවා විතර නෙමෙයි අනුසේ ධර්ම කීපයක්ම එකතු වෙලා මේ එක සිතුවිල්ලකට උපකාර වෙන්න පුළුවන් මේ පවති පැවතීම සඳහා. ඉතින් දික්ටි කියන தત્ත්වයේ ඒ විදිහට. දික්ටි ඊළඟට ඒක ඒක තමයි තුන්වෙනි අනුසය. දැන් ඒ නිසානේ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල්ම කාරණේ මොකද සම්මා දිට්ඨිනේ, රයිට් view එකනේ. දෘෂ්ටිය වැරදුනොත් එහෙම මේ ඊට පස්සේ අපි කරදරේ වෙනවා. සමහර අපිම කොන් වෙනවා සමාජයේ. අපිට අපිට කවුරුත් නැති වෙනවා. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ මොකක් වන්නේ? සම්මා දෘෂ්ටිය ඇති කරගන්න නම් මේ සාමාන්‍ය වැරදි දෘෂ්ටියෙන් අයින් වෙලා අපි අපේ දෘෂ්ටිය කුමක් වුණත් අපි අපි අපේ මොළය විවෘත කරලා අනිත් අය කියන දේවල් අහන්න ඕන අපි. අහලා බලන්න ඕන අනිත් අය කියන දේවල් මොනවද කියලා. තමන් දෙන්න ඕන ඇත්තට. බුදුහාමුදුරේ ඒක ආදර්ශයෙන් පෙන්වන්නේ. උන්වහන්සේ බුදු සරවචන ආඥාණය ලැබලා තිබුණාට උන්වහන්සේ පොඩි ළමෙක් එක්ක හරි කතා කළොත් සමන් දුන්නා. ඕනෑම ආගමික වෙනත් ආගමික කෙනෙක් හම්බුනා බුදුහාමුදුර සමන් දුන්නා. සමන් දීලා ඔබ එහෙම කියන්නේ ඇයි කියලා ප්‍රශ්නස් කළා. එතකොට ඒක තමයි ඔය දිට්ඨියනුසයෙන් මෙදෙන්න පුළුවන්කම. ඊළඟට මම අර මුල් දෙකට සඳහන් කළේ නෑ විසඳුම. දැන් කාමරාග අනුසයට දෙන විසඳුම තමයි අපි දැනගන්න ඕනේ වයස යනකොට අපේ අරමුණ වෙනස් වෙනවා. හැමදාම කාමරාගෙන් ඉන්න බෑ වයස වෙනස් වෙනකොට අපි ඒවා වෙනස් වෙන්නත් ඕනේ. මොකද පොඩි ළමයි කාලේ තියෙන අර අපේ අරමුණ වෙනස් වෙනවා. වයස ආනුව මම හැම වෙලටම මේ උපත උපන් දිනවල බර්ත්ඩේ වලට පණ කියනකොට කියන්නේම මේ කාමරාගය ගැන කියන විශේෂය. අපේ ආකල්ප අපේ ආශාවවල වෙනස්කම් ඇති වෙන්න දුන්න අඩුවීමක් තියෙන්න ඕන අපි වයසට යනකොට. මොකද ඔක්කොම පොඩි වෙනගෙන යන්න ගියොත් එහෙම අවසානයේ කොහෙ යන්න වෙයිද දන්නේ නැහැ. අභව්‍ය ස්ථානයක යන්න උනොත් එහෙම. නිසා කාමරාග ඒ එතනදී හැම විටම දැනගන්න ඕන තමන්ගේ සීමාවල්. සීමාවල් සහ ඒ වයස් පරත වයස අනුව අඩු ගොඩක් දේවල් ටික ටික අඩු කරන්න ඕනේ. ඒක තමයි කාමරාගානුසයේ බලය අඩු කරන්න තියෙන ක්‍රමය. පටිඝානුසයේදී අපිට තියෙන්න ඕන කෙනින්ම පටිගය නැත්තම් හැඟීමක් ආවට පස්සේ කොහොමද? අත්ූපමාවෙන් අනිත් අනිත්‍යත් අසලලා බලන්න ඕනේ. මාව කවුරු හරි රුස්සන්නේ නැත්තම් මම ඒකට කැමති නෑනේ. ඒ නිසා මං අනිත්‍යව රුස්සන්නේ නැති වෙනකොට එයාට තරහ යනවන්නේ. මාව නුරුස්සනවට මං කැමති නෑ වගේ මමත් අනිත්‍යව නුරුස්සන්න හොඳ නෑ. ඒක තමයි ඔය පටිගයට තියෙන විසඳුම. දෙත්‍යයට තියෙන විසඳුම තමයි සවන් දීම කියන්නේ. බුදුහාමුදුරුවෝ ආදර්ශයෙන් පෙන්වෝ වගේ ඔබ කොච්චර ධර්මයක් තිබුණත් ඉතලම ධර්ම තිබුණත් අනිත් තමන් තවත් කෙනෙක් කතා කරනකොට තමන්ගේ ධර්ම පොඩ්ඩකට පැත්තකින් කියලා සවන් දෙන්න ඕනේ. එතකොට පුළුවන් වෙනවා දිට්ඨිය අනුසය අඩු කරගන්න. ඊළඟට තමයි විචිකිච්ඡා. හතරවැන්න විචිකිච්ඡා අනුසය. විචිකිච්ඡා කියලා කියන්නේ සැකයනේ. අර බුදුහාමුදුරුවෝ ඇතුළු බුද්ධ එහෙම කෙනෙක් ඉන්නවද ධර්මයේ කියලා දෙයක් තියෙනවද නිර්වාණය කියලා දෙයක් තියෙනවද පෙර භවයක් තියෙනවද පසු භවයක් තියෙනවද කියලා ඔය අරුණු අටක් තියෙනවා අපි ඔය එකින් එක අරගෙන කතා කරමු දවසක අපි සීරීස් එකක් කරමු අනාගතයේදී ඔය අනුසේ ධර්ම හතෙන් අද මම මේක මේ ප්‍රිලියුඩ් එකක් එන්න පූර්විකාවක් විදිහට මේ සාකච්ඡා කරන්න මේ මොකද ඔය ගොඩාක් ගැඹුරින් සාකච්ඡා කරන්න ඕන දේවල් ඇත්ත වශයෙන්ම අනුශේධ ධර්ම හතරේ විස්තරය තුලින් මුළු බුදුදහමම විග්‍රහ කරන්න ඉගෙන ගන්න පුළුවන්. ඒක විචිකිච්ඡා කියන්නේ සැකය. දැන් අපිට මොක ආධ්‍යාත්මික ජීවිතයේ ඇති වෙන සැකය පිළිබඳ තමයි ඔය විචිකිච්ඡා බෝඩ් සඳහන් කරන්නේ. අපි ආධ්‍යාත්මිකත්වයෙන් ආධ්‍යාත්මික ජීවිතයෙන් අයින් වෙලා ආගමික පැත්තෙන් වෙන ලෞකිකත්වයට ආරම්භ කරන විචිකිච්ඡාව බලන්න සාමාන්‍ය ජීවිතයේ සැකයක් ඇති වුණොත් එහෙම කොච්චර විනාශයක් වෙනවද කියලා. පෞල් ජීවිතයේදී සම්බන්ධතාවකදී හිතේ මම දන්නවනේ සැකය නිසා සැකයක් නිසා අවුරුදු 25 මේ තමන්ගේ බිරිඳ ස්වාමියා එක්ක එහෙම නැත්නම් තමන්ගේ ඥාතින් එක්ක මේ වෛරෙන් ජීවත් වෙන මිනිස්සු මට හම්බෙලා. ඒ කියන්නේ එකක් කතා කරලා. එතකොට ওই විචිකිච්ඡා කියන එකට මොකද්ද විසඳුම? එතන තියෙන දුන ඩයලොග් නැත්නම් සාකච්ඡාව තියෙනවා. සාකච්ඡාම් වික්කවේ පඤ්ඤා වේදිතබ්බුනේ සාකච්ඡාව තුළ ඉන්නේ ප්‍රඥාව ලැබෙන්නේ. එතකොට ඔය විචිකිච්ඡා ප්‍රධාන බාධකයක් වෙනවා ප්‍රඥාවට. ඒ නිසා අනිත් එක තමයි ඔය විචිකිච්ඡාව තියෙනකොට ඔය විචිකිච්ඡාව තියෙනකොට තමන්ගේ අර දිට්ඨි අවිජ්ජත් තව බල සම්පන්න වෙනවා. ඇයි? තමන් එල්බගත්ත මතයක් තියෙන දිට්ඨිය. ඒතර සැකෙන් ඉන්නකොට සැකේ නිසා අර තියෙන දෘෂ්ටිය තවත් වැඩි වෙනවා. ඒ නිසා දිට්ඨි සහ විචිකිච්ඡා කියන අංශය ධර්ම දෙකේ අන්තර් සම්බන්ධයකුත් තියෙනවා. ඊළඟට පස්වැන්න. පස්වෙනි එක තමයි මාන. මාන කියන්නේ මැනීමනේ. අපි පෙරදි සාකච්ඡා කළා තියෙන ඔබ දන්නවා දහම් පාඩේ ඉගෙනගත්ත මොයි මානාංශය අනිත් අංශයට වඩා අපි පොඩි කාලේ ඉගෙනගත්ත ඒවා. කියනවනේ සෙය්‍යමාන මම අනිත් පැයට වඩා ඉහළයි. සදිසමාන මම අනිත් පැයට සමානයි. ඒ කියන්නේ පොඩ්ඩක් අඩුයි නමුත් සාමාන්‍යකට පොඩ්ඩක් ඉහළින් කෙනෙක් තෝරාගෙන සමාන වෙනවා. මම අනිත් පැයට සමානයි. ඊට පස්සේ හීනමාන මම අනිත් පැයට පහන්. කියලා හිතනවනේ ඔය තුනම භයානකයි හීනමානේ ගොඩක්ම භයානකයි හීනමාන තියෙන මිනිස්සු හැංගෙනවා. සමාජයට යන්නේ මොන් දෙන්නේ. සේයමාන තියෙන මිනිස්සු නම් අනිත් අයත් එක්ක ඇඟලුපම් පවත්වන්න නැති වුණාට අනිත් අයත් එක්ක මුහු වෙන්නේ නැති වුණාට ඒ එක්තරා ඉහළ මට්ටමින් හරි ඉන්නවනේ අනිත් අය ගෑවෙන්නේ නැතුව සේයමාන තියෙන මිනිස්සු. සරිතමාන තියෙන අය මහන්සි වැඩි. ඇයි? Tamanට පොඩ්ඩක් ඉහළින් යනකොට කොහොමද සමාන වෙන්න උත්සාහ කරන වචන වලින් ක්‍රියාවෙන් තනෙන් අධ්‍යාපනයෙන් සමාන වෙන. කොච්චර මහන්සියක්ද ඔය මැනීම කියන එක. ඊට පස්සේ හීනමාන. හීනමානේ ගොඩක් බයයි. ඒ නිසා අනිත් පැන මෝන දෙන්න කැමති නැහැ. ඒ නිසා මේ මානය කියලා කියන්නේ බොහොම වෙහෙසකාරී අපේ ආධ්‍යාත්මය, අපේ මමත්වය කියන එක වෙහෙසටපත් කරන මේ අනුශේධය තරමේ තමයි ඔය මාන කියන්නේ. මනිනකේ කෙලවරක් නැහැ. ඒ කියන්නේ මාන කියන්නේ මාන කියන්නේ මනිනේ. මේ කන්සීට් මාන කියවම මේ ප්‍රවුඩ් ප්‍රයිඩ් නෙවෙයි. ප්‍රයිඩ් කියන්නේ හොඳ වචනයක් ඉංග්‍රීසියෙන් ගත්තා. ඒ කියන්නේ අභිමානය කියන එකනේ ප්‍රයිඩ් කියන්නේ. මම කන්සීට් කියන්නේ මාන්න, මානය කියන්නේ. කන්සීට් කියන්නේ හොඳ හොඳ එකක් නෙවෙයි. එතන මේ මානය කියන්නේ ඒක නරක දෙයක්. එතකොට මේ ඔය මාන නිසා තමයි තතමාර්ථේනාට සම්බන්ධ මාර්ථේනා 10 අවසාන මාර්ථේනාව ඉන්නවනේ. මාරය ඇවිල්ලා පහර දීලා එයාලා දුවල තුන්දෙනක් ඇවිල්ලා පහර දීලා හරියන්නේ නැතුව ඊට පස්සේ මායාවේ තේනාවක් ඉන්නවනේ 10ක්. ඔය දතමාර තේනාවට අවසානටම අපිට පහර දෙන්න එන ඊටාම සියුම්ම මේ මාර තේනාව තමයි අත්ත්ුක්ඛන්තන පරවම්බන කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? අත්ත් උක්ඛන්තන. ඒ කියන්නේ මේ Taman කියන ඉහළ තැනකින්. පරවම්බන අනිත්‍ය පහක් තැනකින් තියෙනවා. ඒ කියන්නේ මම උසස් අනිත්‍ය පහක් කියලා කලකන එකනේ. බුදුහාමුදුරු දේශනා කළා මේ ගිහියන් විතරනේ පැවිද්දන්ට පවා ප්‍රවේශම් වෙන්න දෙක අත්ත්කංශන පරවම්පන. මාර්සේනාවට අහු වෙනවා. මාර්සේනාවේ ප්‍රහාරයට ලක් වෙනවා ඔය අත්ත්කංශන පරවම්පන කියනවා. ඒ නිසා ඔය මානය කියන එක මානාංශය සම්බන්ධ වෙනවා දසමාර 10 වෙනි මාර්සේනාවට. ඒ නිසා මානය කියන්නේ අපිට වෙහෙස ඇති කරන මේ අනුසේධාත්මය. ඒ කියන්නේ පස්වැන්න. එතනදී අපි කොහොමද ඒක අඩු කරගන්නේ? ඒක අඩු කර ගැනීමෙන් මෙන්න මෙහෙම කල්පනා කරන්න ඕනේ. දැන් Taman සෙය්‍යමානයක් නැත් කියලා නම් කල්පනා කරන්න ඕනේ කොහොමද? දැන් මම මම උපයාගත්ත දේවල් නිසා හරි එහෙම නැත්නම් මට ලැබුණු දේවල් නිසා හරි මම ආඩම්බර වෙන්නේ හොඳ නෑ මොකද මොනවත් නැත්තරම නැති මිනිහා ගොඩාක් තියෙන මට සදාකාලිකත්වයක් නෑ නේද මේ මේ දේවල් දාලා කවදාද යන්න වෙනවනේ කියලා කල්පනා කළාම අර අනිත්‍ය ගැන කල්පනා කළාම ශ්‍රේයමානෙ අඩු වෙනවා. සතිසමානෙ තියෙන කෙනා එයි මම මේ මට වඩා ඉහළ කෙනෙක් අල්ලගෙන සමාන වෙන්න යන්නේ. ඒකෙන් මගේ කාලය නැති වෙන්නේ. එතකොට මං හිනාවට ලක් වෙන්නත් පුළුවන්. එයි මම මෙහෙම කරන්නේ කියලා තමන්ගේ ලැජ්ජාවක් හිතලා මේ සතිසමානෙ අඩු කරගන්න ඕනේ. හීනමානෙට ගත්තම මමත් අනිත් වගේ මනුස්සයෙක් නේ. ඒ ඒ තැන් වල කියන්න බය වෙන්නේ මම. මමත් මිනිස්සෙක්, ඒත් මිනිස්සු ලොකු මිනිස්සෙක් කියලා මම මොකටද බය? මම කියලා කතා රජුගන් ඉදිරියට මට යන්න පුළුවන් වෙන්න ඕනේ. මේ මේක මගේ අනන්‍යතාවය. ඒ නිසා කෙනෙක් ධනයෙන් පොහොසත් ධනෙ තියෙන්න පුළුවන්, අධ්‍යාපනය වැඩි වෙන්න පුළුවන්, බලය වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒ ඕනෑම කෙනෙක් ළඟට මුහුණ දීන්න මට හැකියාව තියෙන්න ඕන ඕනම තැනක කියලා. එතන ගන්න ඕනේ මේ මොනවද වීරය ගන්න ඕනේ. වීරය ඇති කරගත්තාම ඔය හීනමානෙ අඩු වෙනවා. නමුත් අවාසනාවට කියන්නේ ගොඩක් අය වීර්යය ගන්නෙ මේ තේයමානෙට. හරි සදිසමානෙටයි. හීනමානෙ තමයි වීර්යය තියෙන්න ඕනේ. ඉදිරියට යන්න. ඊළඟට හයවෙනිද තමයි භවරාග. මේ භව භව කියන්නේ පැවැත්ම තියෙන ආශාවද? භවරාග ප්‍රධාන මේ භව කියන්නේ පැවැත්ම. ඒ කියන්නේ අපේ ජීවිතය කියලා කියන්නේ. භවරාගයෙන් පැවැත්මට තියෙන ආශාව. එතකොට භවරාගය නිසා ඇති වෙන ප්‍රධානම බාධකය මොකද්ද ජීවිතේ? ප්‍රධාන බාධකය තමයි වයසට යනකොට ඇතිවෙන මේ වයසට යනකොට අපිට කලකිරීමක් ඇතිවන ජීවිතය ගැන. ඒක තමයි භවරාග කියලා කියන්නේ. භවයට තියෙන පැවැත්මට තියෙන මේ බාධකය. එතකොට දැන් මම දන්නවා ඒජින් කවුන්සලින් වලදී එහෙම ඒජින් කවුන්සලින් කියලා කියන්නේ දැන් අපි හිතමු අපිට කෙනෙකුට තියෙනවා මේ ළමා කාලයක් අපිට තිබුණා. තරුණ වයසක් තිබිලා මැදි වයස පහු කරගෙන යනකොට ගොඩක් අය තරුණය දිහා බලලා දුක් වෙන අය ඉන්නවා. මට කියලා තියෙනවා. සම්ඳුන්නේ බලන්න බලදර යන කෙනාගේ ලස්සන මං හිතින් ওই මහත්මයා ඔය නෝන එහෙම කියන්නේ ඇයි? නෑ මම කල්පනා කරේ මටත් එහෙම යුගයක් තිබුණා. මං හරි. හරි දැන් මටත් එහෙම යුගයක් තිබුණා කියලා ඔබ අවබෝධ කරගත්තා නම් ඉතින් දැන් දුක් වෙන්නේ කොහොමද දැන් ඔය යන ලස්සනට යනවත් ඔබතුමී ඔබතුමාට ඔබතුමීට වගේ දුක් වෙන්න බෑ කවදා හරි. එනිසා අපි ඔන්න අපි තරුණ වයසක් තිබෙන්නේ නැතුව අපි කෙලින්ම උත්පත්ති ලැබුවා නම් ළමා තරුණ වයසක් කියලා නැතුව කෙලින්ම වයසට ගිහලා උත්පත්ති ලැබුවා නම් පහළ වුණා නම් ඕප්පාතිව ඔන්න දුක් වෙන්න පුළුවන්. එහෙම නෑනේ. අපි තාත්තා තරුණකමක් තිබුණා. මේ තරුණ කාලේ කල යුතු දේවල් මේ තිබුණා. ඒ දේවල් කරගත්තා. එතකොට එහෙම දුක් වෙන්න එපා අපි කාටත්. නිසා ගොඩාක් අය ඉන්න වයසට ගියාට පස්සේ මානසික ව්‍යාකූල තත්ත්වයක මානසික වැටෙන අය ඉන්න ගොඩාක්. ඒ වැටෙන්න හේතුව තමයි වයසට වයසට වයසයි කියලා කියන්න බයයි. ඒක තමයි ප්‍රධාන මේ ආදකයක් වෙබහරායි. අවතින්න ආසයි. හැබැයි පැවැත්ම නිසා ඇති වෙන වයසට යාම පිළිගන්න කැමැති. එහෙම බෑනේ පින්වත් දෙකම බෑනේ. අවතින බව පිළිගන්නත් ඕනේ. හැබැයි මේ වයසට යනවා ගැන පිළිගන්න කැමති නැහැ. නිසා භව රාග කියන්නේ පැවැත්මල තියෙන බැඳීම. මේ attachment to existence. එතකොට මෙතනදී භව රාගය අඩු කරගන්නේ කොහොමද? භව රාගය අඩු කරගන්න හේතුව තමයි මේ මමත්වයේ කියලා කියන්නේ එක තැනක නතර වෙච්ච දෙයක් නෙමෙයි ගංගාවක් වගේ ගලාගෙන යන දෙයක් කියලා බලන්න ඕනේ. ඒක බලන්න ඕනේ ගංගාවක් දිහා බලන විදිහට. අර මම නිතර සඳහන් කරන්නේ අන්දක් මුදනේ දිය උල්පතකින් දිය පහරක් හැදිලා ඒක ටිකින් ටික වතුර එකතු වෙලා තව ලොකු වෙලා මේ ක්ලිප් එකක් මේ මොනවද මේ ප්‍රපාතයකට වැටෙනකොට ප්‍රපාතයෙන් පහළට වැටෙනකොට ඒක දිය ඇල්ලක් වෙනවා. ඊට පස්සේ මේ දියාවත් දිගේ ගලාගෙන යන හිත පුළුවන් ගඟ පුංචි වෙනවා, අලල් වෙනවා, වතුර වැඩි වෙනවා, සද්ද තියෙනවා, නිහඬ වෙනවා, කඳු අතරින් ගලාගෙන යන අතුරු දහන් වෙනවා, කන්න යන පැත්තෙන් මත වෙන ඒක ගම මහ මුන්දට යනවා. ඉතින් නතර වෙන්නේ නැහැ නේ ගංගාව, දිගටම ගලනවනේ තාපෝ. ඒ වගේ අර ඔය ලබාගත්ත මේ දැන් භවයේ අපි එක භවය කියලා කියන දිගට ගලාගෙන යන දෙයක් අඟ වගේ. එතකොට මේ ගලාගෙන යන භවයේ සැරෙන්තරි එක එක ස්වરૂප වලින් අපි මතුවෙනවනේ. උල්පත්දිය වගේ මතු වුණා, කුඩා දිය රැලක් වගේ, දොලක් වගේ මතු වුණා, ගඟක් කෑල්ලක් වගේ මතු වුණා, ගඟක් වගේ මතු වුණා, අවසානයේ මෝදට අතුරු දානවා. ඒ වගේ ඔය ಜಾති කියලා කියන්නේ භවවච්චක ಜಾති. භවය නිසානේ ගලාගෙන යන එකට ගලාගෙන භවයක් කියන හින්දා જાතියක් ඇති වෙන්නේ. එන්නවත් මේ જાතියක් කියලා කියන්නේ අර භවයේ එක ස්වરૂපයක්. දැන් මේ බණහන ඔබ බණ කියන මම මේ જાතිය මේ මේ ලබාගත් જાතියක මේ ඉන්නේ. හැබැයි මේ જાතියේදී අපි කනගාටු වුණොත් මොකද වෙන්නේ? භවයේ ප්‍රශ්නයක් වෙනවා. වෙන එක නිවන් දැකීම කෙසේ වෙතත් අදුමතරමේ සංසාරවත් හරියට ඉන්න හම්බෙන්නේ නැහැ. ඔය තියෙන බය හින්දා. නිසා භව රාගය නිසා මිනිස්සු බය වෙනවා. අනේ මම දැන් වයසයි මම මැරෙයිද දන්නේ නැහැ කියලා. වයසට යාමට බය වුණාම, ලෙඩ වුණා, ලෙඩ වීමට බය වුණාම, මරණයට බය වුණාම, ඔය ඔය ඒ වගේම දේවල් අහිමි වීම, අකමැති දේවල් ලැබීම, අකමැති දේවල් සහ පුද්ගලයන් ලැබීම, කැමැති පුද්ගලයන් සහ දේවල් නොලැබීම, වයසට යාම, ලෙඩ වීම, කවදාව මරණයටපත් වීම කියන කරුණ නිසා බය වෙනවනේ. ඒ ඒ ඒ බය ඇති වෙන්නේ ওই බවරාග අනුසය නිසා. ඒ බවරාග අනුසයෙන් තමයි අපිට මේ දේවල් කරවන්නේ. ඒක හයවැන්න. හත්වැන්න අවිජ්ජා. අවිජ්ජා තමයි බොහොම සියුම්ම මේ අනුසය ධර්මය. අවිද්‍යාව ඔය හැම මේ අනිත් සෙසු මේ අනුසය ධර්ම හරහා ගමන් කරන එක. අවිද්‍යාව කියන එක හැමතැනම තියෙන. ඒක හරියට ඒක පීඩ ටෙන්ඩන්සි එකක්. ඒක පෝෂණය අවිද්‍යාවෙන් පෝෂණය කරනවා ඔය අනිත් මුලින් සඳහන් කරපු 6 නිසා අවිද්‍යාව අවිද්‍යාව කියන්නේ හරියට මම කරත් සඳහන් කළා වගේ දවසක අඳුර වගේ හරියට කාමරේ ලස්සන කාමරයක් තියෙනවා ඒ කාමරේ මුලින්ම ඇතුල් වෙන කෙනා සමහරට ඔබ ගමනක් ගිහිල්ලා යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා කාමරෙට එක්කම එදාට ඉටිපන්දම් එලියක්වත් නැහැ විදුලි බලය නැහැ මොනවත් නැති නිසා ඉතින් කියන මේ කාමරත් හැබැයි ඉටිපන්දමක් වත් නැහැ ගෙනි පූරක්වත් නැහැ පහන් එලියක් නැහැ ගිහිල්ලා හොයාගන්න කිව්වහම කාමරේ ගිහිල්ලා ඇඳ තියෙන තැන, පුටුව තියෙන තැන, ෆ්‍රිජ් එක තියෙන තැන, බාත් รู ම් එක තියෙන තැන, පෑන තියෙන තැන පොත කෝපය හොයාගන්න ගියම තමයි හැප්පෙනවනේ. හැප්පිලා තුවාලලා තමයි මම හොයාගන්නේ කාමරේ මොනවද තියෙන්නේ කියලා. අවිද්‍යාවත් ඒ වගේ. අවිද්‍යාව කියන්නේ නතර වෙන්න මුලින්ම කාමරයකට අඳුරු කාමරයකට ගියන් පස්සේ කාමරේ හැප්පිලා කකුල තුවාල වෙනවා, වැටෙනවා. අවසානයේ අත කරවලේ අතපත ගාලා තමයි ඔන්න ඉන්න තැන හොයාගන්නේ, වාඩි වෙන තැන හොයාගන්නේ. අවිද්‍යාව වෙනසත් අපිට වෙන්නේ ඔය වගේ. අවිද්‍යාව නිසා අවිද්‍යාව කියන්නේ බැලක් කියන එක. ඒකෙන් අපේ පෙනීම නැති වෙනවා. අවිද්‍යානුසයෙන් තමයි අවිද්‍යාව අන්ධකාරයක් කියලා බුදුහාමුදුරු උපමා කළේ ඒකනේ. අවිද්‍යාව අන්ධකාරට උපමා කළේ ඔය හින්දා. මොකද අවිද්‍යාව කියනකොට පෙනෙන්නේ නැහැ අපට. අපේ ප්‍රඥාව නැති වෙලා යනවා. එතකොට ඔන්න ඔය කරුණු හත තමයි මට අද කෙටියෙන් කියන්න උනේ. මම හිතන්නේ මේ පිළිතුරු මේවා සපහන් කරගත්තා, ලියාගත්තා. ඒ මුලින්ම කාමරාග අංශය, පටිඝ අංශය, දික්ඛි අංශය, විචිකිච්ඡා අංශය, මාන අංශය, භව රාග අංශය, අවිජ්ජා අංශය. අපි ඉදිරි සතිවලදී අපි මේ අංශය ධර්ම තව මාත්‍රිකා තුනකට හෝ දෙක තුනකට වගේ කඩලා අපි එක්ක දෙකින් එක හරියම නැත්නම් දෙකක් එක දවසකට අරගෙන අපි අවිස්තරාත්මකව අපි යන ඉදිරියේ විස්තර ගන්න බලාපොරොත්තු ආදාය හෝ කරන්ට් එක හොඳට මතක තියාගන්න ඒවා සටහන් කරලා මේ සටහන් කරලා තියාගන්න එතකොට අපට ඉදිරියේ මේක ගැන සාකච්ඡා කරන්න පුළුවන් පින්වත්නි මොකද මේ ඔය සංසාරේ ප්‍රම තේරුම් ගන්න අනුසය ධර්ම ගැන අවබෝධයක් ගැඹුරින් අපිට තියෙන්න ඕනේ. පැහැදිලි අවබෝධයක් තිබුණොත් තමයි අනුසය ධර්ම ගැන හරි ලේසි වෙන්නේ ප්‍රතිපදාව. නිසා කරුණු අවසන් කරනවා යම් කිසි ප්‍රශ්නයක් කරන අහන්න දැන්. එස්තාවතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්තියා මේ පරිලෝකීය ඥාතීන්ට අපි මේකෙන් මේ වෙලාවේදී අපි මේ අනුමෝදන් කරමු මේ ධර්ම දේශනාවෙන් ලබාගත් සියලුම පින් ඔබේ නමින් නැසීමේ පරිලෝකයේ අන්තිසේ ඥාති කෙනෙක් ඉන්න පුළුවන් ඒ ඥාතීන් අපි පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන් විශේෂම මේ වෙලාවේ සත්‍යහන් කරනවා මේ අප දන්නා කෙනෙක් මේ පරිලෝකයේ කෙනෙක් පින් අනුමෝදන් කරන කෙනෙක් මේ මීට තුන් මාසයක පමණ පෙරදී වියදී ආදරණීය මෑණියන් වර්ණි වැදන් පාස්තිකාගේ මෑණියන් මේ මල්ලිකා හොරදාගොඩ නැතිනම් අපි ඥානෝපනා කරමු. ඒ හැර මේ ධර්ම ශ්‍රවණය කළ සිසු දනාගෙන් ප්‍රවේශකත්ව මේ පරිලෝකීය සමාජ මේ ජීවිත විතරක් නෙතර සංසාර ඥාතිින් බව මේකෙත් ඇති. බොහෝ බොහෝ සුඛිතම දෙත වේවා භව ගමනේදී නිර්වාණ නිර්වාණය අවබෝධ කරගන්න මොක්කාවා සාපිපාකාරී දුකින්න ඊළනයක් කරදරයක් කාන්තාවක් බයක් සිත් වේවා. මොන්ට අසුගතියක්ම වේවා කියලා පුණ්‍යාන කරනවා. ිතං හෝ ඥාතිනම් හෝතු ස්ථිතා හොන්තු ඥාතයෝ ිතං හෝ ඥාතිනම් හෝතු ස්ථිතා හොන්තු ඥාතයෝ ිතං හෝ ඥාතිනම් හෝතු ස්ථිතා හොන්තු ඥාතයෝ සෑම දිනාටම ලැබුවා වූ දැනුම මේ ප්‍රඥා පාරමිතා වැඩි වුණු හේතු වේවා ඔබ ප්‍රාර්ථනා සම්මා සම්බුද්ධ භූමියෙන් හෝ පච්චේ සම්බුද්ධ භූමියෙන් හෝ අරහන්ත භූමියෙන් දුක්ඛ සංසාරයෙන් ඈතර වන්නට මේ ඔබේ ඒ ලෝකෝත්තර ප්‍රාර්ථනා ඉතු වේවා සමාව වෙමින් ප්‍රාර්ථනා කරන හැමදාම සම්මා සම්බුද්ධ සරණයි ආකාශත්තා චබුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරං සාදු සාදු සාදු ධර්මදේශනය කරතු ගෞරවනීය දේශකයන්න් වහන්සේ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍යපාද දේතුනුපිටියේ උපනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ. අපේ උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු Thank you.